ඊළඟට සේනාරත්න මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් ස්වාමීන් වහන්සේ අපේ ආයතන 6ට යම්කිසි අරමුණක් යොමු වුණාම මනසට ආවත් යහනේ ඉන්ද්‍රයන් පහෙන් එහෙලට ආවත් අපි හිතුවත් නැතත් ඒ හැම අරමුණක් එක්කම નિરાයාසයෙන් එක්ක ඇලීමක් එක්ක ගැටීමක් ඇති වෙනවා. නෑ හැම අරමුණක් එක්කම චිත්ත වීතියක් ජනිත වෙනවා ඒ චිත්ත වීතිය නවත්තන්න අපිට බෑ හැබැයි ඒකෙදි අපි හිතමුකෝ ඇහෙන් ගන්න අරමුණ කියලා. එතකොට ඔන්න චක්කු විඥානේ පහළ වෙනවා. ඊට පස්සේ සම්පටිච්ඡනේ අරමුණ පිළිගන්නා සිතක් ඇති වෙනවා. ඊට පස්සේ සම්තිරණ ඒ ඒ අරමුණ විනිශ්චය කරන සිතක් ඇති වෙනවා. ඊළඟට වොත්තපන. අන්නේ වොත්තපන සිතේදී තමයි අපි ස්ථාවර නිගමනයකට එන්නේ මේ අසවල් දෙයයි මේ අසවල් දෙයයි මේකට මම කැමතියි මේකට මම අකමැතියි ආදී වශයෙන්. ඉතින් ඒ එතනදී අපිට සති සම්පජඤ්ඤයෙන් යුක්ත වේ නිගමණයට එන්න පුළුවන් නම් එතනින් එහාට අපේ මනසේ ජනිත වෙන්නේ ඥාන සංප්‍රයුක්ත සිත් වෙලා. එතනින් හැට ඇති වෙන්නේ ජවන් සිත්නේ. ජවන් සිත් ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් වෙනවද? ලෝභ මූලික අකුසල් සිත් වෙනවද? ද්වේෂ මූලික අකුසල් සිත් වෙනවද? මෝහ මූලික අකුසල් සිත් වෙනවද කියලා තීරණය වෙන්නේ අර අරමුණ පිළිබඳව අපි දක්වන ප්‍රතිචාරය අනුව. එතකොට දැන් රහතන් වහන්සේටත් අරමුණක් ගත්තාම අර චිත්ත වීතිය ක්‍රියාත්මක වෙනවා. වීතිය ක්‍රියාත්මක වුණාට උන්වහන්සේ කෙලස් නැසලා තියෙන නිසා ලෝභ, ద్వේෂ, මෝහ මූලිකව තීරණය එන්නේ නැහැ. අපට සිහිනුවණින් හිටියොත් ලෝභ, ద్వේෂ මූලිකව තීරණ ගන්න නැතුව ඉන්න පුළුවන්. අපි සිහිනුවණින් නොසිටියොත් ඒ හැම මොහොතකම ලෝභ, ద్వේෂ, මෝහ මූලික වෙලා තමයි තීරණ ගන්න. ඒ නිසා හැම විටම ඇලීම් ගැටීම් ඇති වෙනවා කියලා කියන්න බෑ. සිහිනුවණින් නොසිටින හැම විටම ඇලීම් ගැටීම් ඇති වෙනවා. සිහිනුවණින් හිටියොත් අපිට ඒ අරමුණ පිළිබඳව ඥාන සංප්‍රයුක්ත සිත් ඇති කරන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ සිහිනුවණින් සිහිනුවණින් ඉන්න අවස්ථාවේදී අපි ඒ ඒ පිළිබඳව ඒ අනිත්‍ය ස්වභාවය අපි දකින්න පුරුදු වුණොත් අපිට ඒකෙන් මිදෙන්න පුළුවන් නේද? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් හේතුඵල වශයෙන් දකින ස්වභාවය තුල තමයි අර ප්‍රඥාව අවදි වෙන්නේ. ඉතින් ප්‍රඥාව අවදි වෙන්න එහෙම බලන්න නම් සිහිය තියෙන්න ඕන. සිහිය කියන්නේ අරමුණෙහි එල්බ ගන්න නැතුව, ගිලෙන්න නැතුව, කොටස් කරුවෙක් වෙන්නේ නැතිව ඒ අරමුණ දිහා බැලීමේ හැකියාව තියෙනවා. ඒතකොට අරමුණ දිහා විතරක් නෙමෙයි අරමුණ පෙනෙන්නත් ඕන, සිත පෙනෙන්නත් අරමුණ සහ සිත කියන දෙකම කෙරෙහි එකවර අවධානය යොමු කරන්න පුළුවන් වෙනවා. එතකොට සිත ගිලිහිච්ච ගමන් අපි අරමුණෙහි ගිලෙනවා. එතකොට සිත පැත්තට අවධානය යොමු වෙනකොට අරමුණ ගිලිහෙන්න පුළුවන්. එතකොට මේ දෙකම දිහා එකවර බලන්න පුළුවන් වුණොත් තමයි අරමුණේ ගිලෙන්නෙත් නැතුව හැඟීම් වලට වහල් වෙන්නෙත් නැතිව අපිට පැහැදිලිව හේතුඵල වශයෙන් මේ ක්‍රියාවලිය වටහා ගන්නට පුළුවන් ඒක තමයි අපි විදර්ශනාව හැටියට පුහුණු කරන්නේ. එහෙමයි මම පැහැදිලි තෙරුවන් සරණයි සම